ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික් සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිත් මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආනන්ති සත්ත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 සම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්නෝති සද්ධාවන්ත පිනතුනි මේ පින්වත් හැම දිනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද මේ පින්වතුන්ට ධර්මානුශාසනාව සඳහා Thank you. අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ මල වර්ගයේ සඳහන් වෙන ඊ타ම වටිනා ගාථා ධර්මයක්. අනුපුබ්බේන මේ ධාවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිබ්බමේ මල මත්තුනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැති සත්පුරුෂයා Tamanගේ මනසෙහි කෙලෙස් මල කෙලෙස් කිලුටු ටිකෙන් ටික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 අන්න ඒ වගේ නුවණැති පුද්ගලයා ටිකෙන් ටික Tamanගේ මනසෙහි කෙලෙස් කිලුටි ඉවත් කරලා පවිත්‍ර භාවයට පත් කරනවා. මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා සදහැවත් බ්‍රාහ්මණෙක් මුල් කරගෙන. ඒ බ්‍රාහ්මණතුමා මහා සංඝරත්නයේ වෙනුවෙන් විටින් විට කරන ලද මහා සංඝ උපස්ථානයක් මුල් කරගෙනයි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 ප්‍රධාන වශයෙන් කෙනෙකුට නිවන් දැකීමට යන ගමනේදී පැමිණෙන බාධක කොටස් තුනකට බෙදා වෙන් කරගන්නට පුළුවන්. පාරිසරික වශයෙන් සබාධම තුලින් පැමිණෙනා වූ බාධක, ඒ වගේම මනුෂ්‍ය හෝ අමනුෂ්‍ය පුද්ගලයන්ගෙන් පැමිණෙනා වූ බාධක සහ Tamanගේ මනස තුලින් පැමිණෙනා වූ බාධක.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 කටින චීවර පූජාව වගේ මහ පිංකමක් කෙනෙකුන්ට සසර ගමන සුවපත් කරගන්නටත් උදව් වෙනවා නිවන් දකින්නට විශේෂයෙන්ම මහෝපකාරී වෙනවා ඒ නිසා ගුණධම් වදන පුද්ගලයන් ඒබඳු කුසල් දහම් Tamanගේ ජීවිතය තුළ සිදු කරගත යුතුමයි නමුත් අපි අවබෝධ කරගන්න ඕන මේ කුසල් දහම් අපි සිද්ධ කරන්නේ කුමකටද කියන කාරණය අපි මූලික වශයෙන් මනසේ ශක්තිමත්ව අවධාරණය කරගෙන තියෙන්නට ඕන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 කරවිලවල යම්කිසි ගුණයක් තියෙනවා ගත පෝෂණය කරන්නට, නිරෝගී කරන්නට, ශක්තිමත් කරන්නට උදව් වෙන යම්කිසි ගුණයක් තියෙනවා. නමුත් අර කරවිල කෑවහම ලස්සන වෙනවයි කියනකොට දරුවාගේ මනසට තදින් ග්‍රහණය වෙන්නේ ලස්සන වෙනවායි කියන කාරණය. එතනින් එහාට දරුවා කරවිල කන්නේ ගුණය පිණිස නෙමෙයි ලස්සන පිණිසයි. ලස්සන වෙන්නටයි එතෙන් පටන් කරවිල කන්නට උත්සාහ කරන්නේ. නමුත් සාමාන්‍ය භෞතික කාරණයක් පිළිබඳව එහෙම යොමු කිරීමක් කළායි කියලා ඒ තරම්ම වරදක් කියලා හිතන්නට පුළුවන්කමක් නැහැ. කලක් යද්දී දරුවා ලොකු මහත් වෙනකොට එය නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන නිසා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 තවත් සමහර කෙනෙක් පැවිද්දෝ දිහා බලන්නේ භික්ෂූන් වහන්සේලාට නම් මොන අමාරුකමක්ද හැමදෙනාම ප්‍රණීතවද්දේ කන්න බොන්න දීලා වැඳලා පුදලා යනවා අපට එහෙම පහසුවක් නැහනේ හාමුදුරන්ට මොන අමාරුවක්ද මේ සමාජයේ ජීවත් වෙන්නට කියලා භික්ෂූන් වහන්සේලා හැල්ලු කරන්නටත් මේ ආකල්පයේ හේතු වෙලා තියෙනවා තවත් සමහර වෙලාවට ගිහි පින්නතුන්ට භික්ෂූන් වහන්සේලා පිළිබඳව සූක්ෂම වූ ඊර්ෂ්‍යාවක් මතුවී එන්නට මෙයම හේතුවක් වෙනවා. භික්ෂූන් වහන්සේලා අපි වගේ වෙහෙස මහන්සි වෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා අපි වගේ කරදර වෙන්නේ නැහැ. උන්වහන්සේලා නිකම්ම ඉඳලා අනිත් අය ගෙනත් දෙන ප්‍රණීතවත් දේ වළඳලා සුවසේ ඉන්නවා. අපි දහඩියම ගුරු හෙලාගෙන දිවා රාත්‍රී වෙහෙසෙන්නට ඕනේ. මේ භික්ෂූන් වහන්සේලා නිකම්ම ඉඳලා සුවසේ ජීවත් වෙනවයි කියලා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 මහාන වුණාම ගරු බුහුමන් ලැබෙනවා. ප්‍රණීත ආහාර වළඳන්නට ලැබෙනවා. ඒ කාරණේ වරදක් නොවේ ඇත්ත කතාව. නමුත් මේ ඇත්ත කතාව වුණාට පොඩි දරුවාගේ මනසට ඒක කාවා දෙන්නේ Taman ප්‍රියමනාප පැත්ත විතරයි එහි ග්‍රහණය කරගන්නේ. එහෙම ග්‍රහණය කරගත්තාම එතෙන් පටන් මහා සංඝරත්නය කෙරෙහි ඇති යුතු ගෞරවය වෙනුවට සද්ධා වෙනුවට ඊර්ෂ්‍යාව හෝ තෘෂ්ණාවක් Tamanut එතනට ගිහිල්ලා එයාත් විඳින්නට ඕනේ කියන එක්තරා අපේක්ෂාවක් පමණයි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 තමන් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ආරම්මන ග්‍රහණය කරමින් ආරම්මන භුක්ති විඳමින් යම්කිසි සාමිස සැපයක් වින්දනය කරනවද ඒ වින්දනය කරන්නා වූ සැපය හා සමානවයි ඊට සාපේක්ෂවයි නිවන් සැපේ පිළිබඳව කල්පනා කරන්නේ ඒ නිසා එබඳු මිනිසයා අපි මේ විඳින සැපයට වඩා මහා සැපයක් නිවනේ තියනවා. එය කවද්දම මාත්පත් කරගන්නේ කියලා සූක්ෂම තෘෂ්ණාවකින් ලෝකයේ තුල නිවන් දකින්නට උත්සාහවත් වෙනවා කටයුතු කරනවා. ඒ වගේම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 නිවන් දැකීම දුකින් නිදහස් වීමයි කියන අර්ථය අපි දකින්නේ මේ සියන සියලුම දුක් වේදනාවන්ගෙන් නිදහස් වෙලා බොහොම සුවසේ ජීවත් වෙන්නට තැනක් කියන්නාසේ එක්තරා හැඟීමක් අපේ මනස තුල කිඳා බහිනවා. නමුත් ඒ හැඟීම නිසා අපි නිවන් දකින්නට වෙහෙසෙන්නේ එහි කෙලස් නැසීම කියන අර්ථය අමතක කරලා දාලා. අන්න එතනයි අපිට වරදින ප්‍රධානම තැන. ඒ නිසා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 අපි ඒ ගැන ටිකක් හිතලා බලන්න ඕන. අපි බොහෝ පින්කම් කරනවා. ඒක හරි. නමුත් මේ පින්කම් කුසල් දහම් කරලා විතරක් අපිට එතනට යන්නට පුළුවන්ද? දිනක් අපි සමග එක්තරා මහත්මයෙක් සඳහන් කරනවා හාමුදුරුවනේ මම දැන් රුවන්වැලි සෑයට අටපිරිකර 40 ගණනක් පූජා කරලා තියෙනවා.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 සමහර වෙලාවට අද සමාජය තුල එහෙම භාවනාව සඳහා යොමු වෙන අයට මහා කලබලයකුයි තියෙන්නේ භාවනා කරන්නට. ඒ භාවනාවේ හැබෑ ස්වභාවය නම් ටිකෙන් ටික කෙලස් ප්‍රහාණය වීමයි. නමුත් භාවනාව පිළිබඳව හරිය අපි ප්‍රමාණය ඉක්මවා ගිය තෘෂ්ණාවකින් කටයුතු කරනවා නම් එතන තියෙන්නේ කුමක්ද? ඒයින් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා අපි ටිකක් සිතා බැලිය යුතුයි. අද සමාජයේ භාවනා කරන බොහෝ දෙනා අපෙන් විමසන්නේ හාමුදුරුවනේ මම මෙච්චර කාලයක් භාවනා කළා මට තාම ආලෝක පෙනුන්නේ මට තාම සමාධි උනේ නැහැ මට තාම ධානය ලැබුන්නේ නැහැ එහෙම කියන පිරිසක් ඉන්නවා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 එය තමන්ගේ මනස පිළිබඳව තමන් අවබෝධ කරගෙන ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම තුළින් ලබන්නා වූ निराமிස සුවය අපි විඳින විදිහේ සුවයක් නෙමෙයි පින්නතුනේ අපි ලබන විදිහේ සතුටක් නෙමෙයි එතන තියෙන්නේ निराமிස සුවයක් निराமிස සැනසීමක්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 දින දෙකක් තුනක් භාවනා කළා බොහොම සතුටින් මේ කටයුතු කරගෙන ගියා පින්ඩපාතේ යනවා ඒ වගේම සක්මන් කරනවා භාවනා කරනවා වතාවත් කරනවා බුදුන් වඳිනවා පිරිත් කියනවා දවසේ කාලසටහනකට අනුව මේ සියලුම කටයුතු සිද්ධ කරගෙන ගියා වසරක් දෙකක් ගත වෙද්දී මට දැනෙන්නට ගත්තා මගේ මනස තුල වෙනදාට වැඩිය යම්කිසි නොසන්සුන් භාවයක්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 රන් අරගෙන ඒවායින් භාණ්ඩ හදන්නට එකවරම භාණ්ඩ හදන්නට පුළුවන් කමක් නැහැ. මුලින් මේ රන් වල තියෙන කිලුට ඉවත් කරන්න ඕනේ. ඒ කිලුට ඉවත් කිරීමත් එකවරම කරන්නට බෑ.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 සම් නැවත නැවත තලමින් රත් කරමින් එහි කිලිටි ඉවත් කරලා පවිත්‍ර රම් සකසා ගන්නාසේ ඒවායින් විචිත්‍ර වූ නිර්මාණයන් කරන්නාසේ නුවණැති පුද්ගලයා Tamanගේ මනස පිළිබඳව සැලකිලිමත් වෙලා ටිකෙන් ටික උත්සාහ කරමින් වීර්ය කරමින් විවිධ උපක්‍රම භාවිතා කරමින් Tamanගේ මනසේ කෙලෙස් කිලුටු ඉවත් කරගෙන යම් දවසක නිකෙලස් භාවයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින් මේ පින්වත් පිරිස ඇති කරගත්තා වූ ධර්ම අවබෝධය තුළින් තමන් කරන හැම කටයුත්තකදීම සූක්ෂම වශයෙන් කෙලෙස් ධර්ම මතුවලා ඇවිදින් තමන්ගේ නිවන් මඟට බාධා කරන ආකාරයේ નિවර්දිව හඳුනාගෙන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 ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවයි ඒ සමත් වූ